පුරාලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරේ තුම්පත් සතා නිර්මාණය කොට ඉදිරිපත් කරන්නේ ජේ.බී. දිසානායක. එක පැත්තකින් අවුව තවත් පැත්තකින් සිරිපොද වැස්ස පුංචි ළමයිගේ හිතේ උපදින සතුට කියා නිම කරන්න බැරි තරම් හරිය මඟුල් කාපු හැටි බොහොම රසත් කතන්දරයක්. ඒකුනේ මෙන්න මෙහෙමයි. ඔන්න එකෝමත් එක රටක කැලයක් අතර හිටිය ගමරාල කෙනෙකුයි, ගම මහගේ කෙනෙකුයි, ගම දෝනියන්ද කෙනෙකුයි. මේ ගම දෝනියන්ද හරි ලස්සන වගේම හරි හුරතල්. සමහර දවස්වලට අම්මත් එක්ක කැලේට යන දර කඩන්න. නමුත් ගම දෝනියන්ද කරන්නේ දර කඩනවට වඩා කැලේ ලස්සන බල බල ඇවිදින එක. දවසක් අම්මා දර කඩලා ඉවර වෙලා බලනකොට දෝනියන්ට හේනතෙක් මානික නැහැ. දුවේ දුවේ උඹ කොහෙද? අනේ මන්ද මේ කෙල්ල කොහෙද ඉන්න කියලා. දුවේ ඇයි අම්මේ? කොහෙද උඹ ඉන්නේ? මං මෙහෙ මල් කඩනවා. වරෙන් වරෙන් දැන් රැත් තුනක්. ගෙදර යන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න මං එන්නම්. අනේ මන් දන්නේ මේ වගේ ළමයි. හැමදාම මෙහෙම සෙල්ලම් කර කර හිටියාම හරියනවද ළමයෝ? උඹට නම් මිනිහෙක් හම්බ වෙන්නේ උඹ අරන් යන්නේ නරියෝ. නරියෙකුට තමයි ඔබව දෙන්නේ. මෙහෙම කියනකොටම ළඟපාති යන නරියෙකුට මේ කතාව ඇහුණා. නරියට හරි පුදුමයි. ඉහි මලක් තිබුණා වගේ. මොනවා? මට නම් මේක අදාහ ගන්නවත් බෑ. අර ලස්සන මිනිස්සු දුව මට දෙන්න. මේක නම් పూర్ව වාසනාව. හිත උදෙන්න යන්න ඕන. ගමරාලව හම්බ වෙලා මේක ගැන කතා කරන්න. ඔන්න පහවදා උදේ නරිණයිදී කෝට්ටයක් එහෙම ඇඳගෙන ගමට ගියා ගමරාල හම්බ වෙන්න. ගේ මිදුලටම නරියෙක් එනවා දකින්නකොට ගමරාලටත් පුදුමයි. මොකද නරියෝ මිනිසුන්ගේ ගෙවල් ළඟට ඉන්නේ කලාතුරකින්. කෝකටත් ගමරාල කතා කරලා බැලුවා. මොකද නරිනා ඉදියාද මේ පැත්තේ මං ආවේ අර ඊයේ කියපු දේ ගැන කතා කරගන්න. ඊයේ කියපු දේ මොකද්ද මම ඊයේ කිව්වේ? මට මනම් මතකත් නෑ. ගම මහත්තයා නෙමෙයි. ගම හාමිනීය බැද්දදි කීවනේ ඩෝනියන්ට දෙන්නේ නරියෙකුට කියලා. ඉතින් ඒකයි මං ආවේ. මටත් ඉඩ කඩන්නෙම තියෙනවා. මම හොඳ නරිවංශ කෙනෙක්. ගමරාල ගම මහගෙට කතා කරලා ඇහුවා මොකද්ද මේකේ තේරුම කියලා. ගම මහගේ වෙච්ච දේ විස්තර කළා. මං තරහ ගින් දුව දෙන්නේ නරියෙකුටයි කියලා කිව්වා තමයි. නමුත් මෙහෙම දෙයක් වෙයි කියලා මං හිතුවේ නෑ. එතකොට නරිහාමි කතා කරලා කියනවා. එහෙම හරි නෑ නේද මහත්තයෝ. වචනයක් කීව නම් ඒක පිළිපදින්න ඕනේ. අපේ නඩි වංශයේ සිල්ත නම් ඒකයි. කිව්වොත් කිව්වා. මිනිස්සුયો වෙච්චාම කොහොමද බරොන්දුව අරසගන්න ඕනේ? ගමරාල ඒක පිළිගත්තා. නරිනයිද කියන කතාව ඇත්ත. මනුස්ස జాතිය අපි බොරොන්දු කඩ කරන එක හරි නෑ. ඒ නිසා ගමආමිනේ කිව්වා නම් දෝනියන්දා නරියෙකුට දෙනවා කියලා දැන් ඉතින් දෙන්න ඕනේ. මේ කතාව අහපුවම ගාමහාමියගේ ඇහින් කඳුළු ගලන්න පටන් ගත්තා. සමාධින්න එකම එක දෝණියෙන්ද නරියෙකුට දීග දෙන්නේ කොහොමද කියලා ගම මහගේ කල්පනා කළා. ගමරාල ගමහාමිනේට ඇහෙන් ඉඟියක් කරලා කිව්වා ගමහාමිනේ බය වෙන්න එපා. මේ නරි නයිදී හොඳ සිරිත් විරිත් දන්න කෙනෙක්. අපේ දෝණියෙන් දැයට වෙනස්කමක් කරන එකක් නෑ. දැන් ඔන්න නරි නයිදීට ආයෙත් සන්තෝෂ ඇති වුණා. නරියට ඉවසිල්ලක් නෑ. දෝණියෙන්ද කැන්දන් යනකම්. ඒ ගමරාල් කිව්ව මෙහෙම. ධර්ණයිද හැබැයි අපේ දුව හිස් අතින් දෙන්න බෑනේ. කසාද බඳිනකොට දෑවැද්දකුත් එපාය. ඉන්නකෝ ටිකක්. දෑවැද්දකුත් ගෙනත් දෙන්න. ඔහොම කියලා ගමරාල ගිය ඇතුළු ගිහිල්ලා ලොකු ගෝණයක් අරගහගෙන ඇවිත් නරි නයිදට බාර දුන්නා. ඔන්න බෑනෝ අපේ දෑවැද්ද. හැබැයි මේක ලේලා බලන්න ඕනේ ගෙදර ගිහින්. නාරියා ගම දෝනියන් දැයි ගෝණියයි අරන් කැලේට රිංගුවා. නාරියාගේ සන්තෝෂි නිම්හින්නේ. ඇයි අර ලස්සන ගම දෝනියන් දෙකෙනෙක් ලැබුණා මදිවට තවත් වටිනා දෑවැද්දකුත්. ඉතින් දිග විඝාත කැලේට ගිහින් ගෝණිය ලිහුවා. ලියනවත් එක්කම පෑන්නේ නැද්ද එළියට ගමරාලගේ දඩෝරි බල්ලා. නරිනයිද දිව්වේ නැද්ද කැලේ කඩාගෙන? ආයෙනම් මිනිස්සුත් එක්ක මගුල් කණ්ඩ යන්නේ නැහැ කියලා එදා නරිනයිඩි තීන්දුවටම හිතාගත්තා. ඔන්න ඔහමයි නරිනයිඩි මිනිස්සුත් එක්ක මගුල් කෑවේ. නරිනයිඩිලත් මිනිස්සු වගේමයි කතා බස් කරනවා, මගුල් තුලා කරගන්නවා. මිනිස්සු වගේම නොයෙකුත් මෝඩකම්, අමනාපකම්, නුවණකාරකම් කරනවා. නරියට අමතන්නේ වුණත් නරියා කියලා නෙවෙයි එක්කෝ නරිහාමි කියලා එහෙම නැත්නම් නරිනයිඩි කියලායි. අද අපේ තුම්පත් අතන් මේ නරිනයි දෙවට. නරිනයි දෙ මගුල් කෑවේ මිනිසුන් එක්ක විතරක් නෙවෙයි. නරියොත් කකුලොත් අතර කෙරුණ ඒ මගුලත් ඊටාම රසක් කතන්දරයක්. ඉස්සර කාලේ මුහුදට වැඩි දුරක් නැති වැවක් අසබඩ ලොකු කැලෑවක nari බොහෝ ගණනක් වාසය කළා. මේ වැව රජවරු තනා තිබුණේ කුඹුරු වල ගොවිතැනට ඇලවල් මගින් වතුර ගන්නටයි. වැව් බම්ම කළුවල් යොදලා බාගෙට කවාකාරව හදලා තිබුණා. දැම්ම පල්ලේ රූෂ ගස් වටේ ඝන කැලේ. මේ කැලේ තමයි රංචු ගණන් හරි වාසය කරන්නේ. වැවි ඉන්නවා කකුලෝ ගණන් නැතුව. නරියා හරි සතුටුයි කකුලුවන් කන්ට. කකුලුවක අහු වුණාම නරියා කන්නේ උඩ බලාගෙන. මොකද ඉස්ම බින්දුවක්වත් බිමට වැටෙයි කියලා. එක නායක නරියෙක් කල්පනා කළා වෙවේ ඉන්නේ කකුලුවන් ගොඩට ගෙන්නවාගෙන නෑදෑයන් සමග ඇතිතරම් කන්ට තවත් නරිනායකයන් සමග කතා කරගෙන උපායක් යෙදුවා මේ කකුලුවන් ගොඩට ගෙන්වා ගැනීමට මොකද උපාය? නරි කුමාරයෙකුට වමනා කරන අවාහයක් කර ගැනීම. නරියන් කතා කරගෙන නුවණැති කපටි නායක නරියෙකු යවුවා කකුළුවන් හමු වෙලා මගුල ජෝඩු කරන්න. නරි කුමාරයෙකුට කකුළු කුමාරියක්. නායක නරියා වැව්වැම්ම උඩ කල්පනාවෙන් අහස දෙස බලාගෙන ඉන්නවා. කකුළු නායකයෙක් තීනා ඉදිරියට ඇවිත් එහෙත් නරියාට අහු නොවන්ට වග බලාගෙනම අහනවා නරි නයිදී මොනවද ওই තරම් කල්පනා කරන්නේ මම මේ ආවේ ඔබට සුභාරංචයක් දැනුම් දෙන්න නරියා කිව්වා අපේ නරි දෑන තීරණය කළා මේ අපේ නරි කුමාරයෙකුට රූප සම්පන්න කකුළු කුමාරියක් කැඳවාගෙන ගොස් අවාහ කර දිවට. අනේ අපි නරියන්ගේ හා කකුළුවන්ගේ අවාහ විවාහ සිද්ධ වුණේ කවදාද? කකුළුව විශ්මයෙන් ඇහැව්වා. එහෙම කියන්න එපා. සිද්ධ නොවන දෙයක් මේ ලෝකේ නැහැ. හතුරන් මිතුරන් වෙනවා, මිතුරන් හතුරන් වෙනවා. වනේ වාසය කරන අපිත් වැවි වසන කකුළුණුත් මිතුරන් වගේ මේ වනයේ ලස්සන බලමින් ඇවිදිමින් පිළිසෙල්ලමින් කාලය ගත කරනවා නම් ලෝකයට ආදර්ශයක්. මේ කාරණේ ඔබ ඔබේ නෑදෑයන්ට දන්නවා මගුලට නිසි කටයුතු කරන්න. නරි කකුළු මගුල් කතාව කකුළුවන් අතරත් නරියන් අතරත් ඉතින් පැතිර ගියා. නරියන් සමග මිතුරු වුණත් අපට කිසිම බයක් නැහැ. ඇතැම් කකුලෝ කිව්වා. කකුලෝ රූවත් කකුළු කුමාරියක තෝරා නරි කුමාරයාට විවාහ කර දෙන්න තීරණය කළා. දෙගොල්ල කතා කර ගත්තා නරි කුමාරයාත් කකුළු කුමාරයාත් පෙරට කොටගෙන බෙර දවුල් සම්මත හොරණ ඇතුව වැව වටේ ඉවුරු බැම්මේ පෙරහැර යාමටත් වැව ඉහත්තේ වැලි තලාවට ගිහිල්ලා සරණ මඟුල් සිදු කිරීමටත් නරිනායකු තමන්ගේ නෑයන්ට ඉගැන්නුවා වැලි තලාව කිච්චු වෙනකොට ටක් දිරිකට ටක් ටක් ටකට බුම් බුම් යන බෙරපදය වෙනස් වෙන්න පුළුවන්. ටක් දිරිකට දික් දික් කටට දෙන්නයි, තකට බුම් බුම් කටට දෙන්නයි. කියලා. තුන්වෙනි වතාවට බෙරපදේ වෙනස් වී වදින විට නරියන් කල යුත්තේ දෙන්නා බැගින් කකුලුවන් කටටගෙන වනයේට වැදීමයි. නුවණැති කකුළු නායකව කල්පනා කළා කවුද දන්නේ? නරින්ගේ විත්ති කොහොම වේවිද කියලා. සමහර විට අන්දම් මාරුවක් වුණොත් මොකද කරන්නේ? කකුලුවන්ට ඉගෙනුවා ගමන වැව්වර බැම්ම ගැටීම යායුතු බව. පෙරහැරේ නරින්දි බෙරපදේ වෙනස් වුණොත් කකුලුවන්ගේ බෙරපදේ තක් තරකට තක් තක් තකට බුම් බුම් යන්න නියම මොහොතේ තක් දිරකට දික් දික් දියට දබ්බු තකට බුම් බුම් දියට දබ්බු යැහෙවි. එතකොට කකුලුවන්ට තියෙන්නේ යූරු බැම්මෙන් වහාම වැවට පනින එකයි. ඉතින් ගඩරාමෙට වැව යූර බැම්මේ නරි කකුළු මගුල් පෙරහැර. නරියෝ ගහගෙන එනවා පදයක් ටක් තරිකට ටක් ටක් ටකට බුම් බුම් Thank you. ඉහත්තේ වැලිතලාව කිට්ටු වෙනකොට නරිය පදේ වෙනස් කළා. තක් දීකිට දෙක් දෙක් කටට දෙන්නයි. තක් තකට බුම් බුම් කටට දෙන්නයි. පදේ මාරු වෙනවා ඇහුණා විතරයි එක්වනම කකුලුව ගැහුවා පදයක් තක්දිරිකට දික් දික් දියට ජප්බ Thank you. බකට දබ්බු බකට කකුළු රෑන දිගසම පැන්න වැවට නරියන් පමා වුණා වැඩේ වැරදුනා එක කකුලුවකවත් අහු වුණේ නැහැ නරියන්ට විතරක් නෙවෙයි පදේට පදේ ගහන්න කකුල් වණ්ඩත් පුළුවන්. හුරේ කියලා කකුළු ජයනාදය වැව් දියඹේ ඇහුණා. ඔය විදිහට දේවතාවක්ම මිනිසුත් එක්ක ඒ වගේම කකුලනුත් එක්ක මගුල් තුලා කරගන්න ගිහිල්ලා නරිනයිදට වැරදුනා. නරිනයිදට මගුල් හරියන්නේ නැති වුණාට නරිනයිදේ අනුන්ට මගුල් කපුකම් කරලා තියෙනවා. කිඹුලට මගුල් ජෝඩු කළා වගේ. අන්න එක මත් එක රටක නරිනයිද කෙනෙක් හිටියා. ඒ නරිනයිද ගඟක් අයින කෑම හොයා ඉන්නවා. ඉන්නකොට එක ගමේ ඉවක් ආවා. ඒ ඉවාම නරිනයිද අඳ දිව කළා වන්නකොට එහා පැත්තේ ඇත්කුණක් තියෙන ඉවාලේ. නයිනයිදී කල්පනා කරා මොකක් කල්පනා කරනකොට එක කල්පනා කළා එතකොටම දැක්ක කිඹුලෙක් එනවා ඒකට කිඹුලට කිව්වා "හාමි මම උඹට හොඳ මගුලක් කරලා දෙන්නම්" කිව්වා ඒතරේ මේ මොකද්ද මගුල කිව්වා ඒකට කිව්වා මනමාලියෙක් හොඳලා දෙන්නම් කිව්වා ඒතරේ ආ හොඳයි කියලා පිටුදියාගෙන එක්කලා ගියා ඊට පස්සේ නයිනයිදී බහලා ගියා ගිහිල්ලා ඌ ඊටපන් කියලා ගියා දීලා නයි නයිද කෑව වඩ දෙනකල් කාලා කාලා ඇවිදින් කිව්වා අත වැඩේ පොඩ්ඩක් වැඩි වුණා මනමාලිගේ තාත්තා ගමනක් ගිහලා ඒක නිසා හෙටයි එන්නේ හිටෙන්ද කිව්වයි කියලා කිව්වා ඒකරේ හොඳයි කියලා ආයෙත් පිටු උඩියාගෙන එක්කලා ආවා ඊට පස්සේ නයි නයිද ගෙදර ගිහලා ඊළඟ දවසත් ඔන්න ආවා ඉල පිටු උඩ නැගගෙන එක්කලා ගියා ඉන්න එතනින් ඔහු නිදින් කියලා නයි නයිද ගියා ගිහිල්ලා ඉතින් ඒවා එදත් හොඳට කාලා කාලා බඩ විඳනකල්ම කෑවා. කාලා එදත් ආවා. ඇවිල්ලා කිව්වා මනමාලිගේ ලොකු අයියා ගමනක් ගිහිල්ලා ඒක නිසා ඒ ලොකු අයියා එන එනකල් හෙට එන්න කිව්වයි කියලා කිව්වා. ඊට ඇවිල්ලා එහෙම කිව්වහම කිඹුලාමිත් පිටුරු තියාගෙන එක්කලා ආවා. ඒ ඊළඟ දවසත් උදෙම යනවා. පිටුරු තියාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඔහොම හිටපන් කියලා ගියා. ගිහිල්ලා එතෙන්දී නරනයිද හොඳට කාලා කාලා ඉස්ලා කිව්වා මේ නරනයිද කිව්වා ඇවිල්ලා අදත් මේ පස් දෙනෙක් එක්කලා එන්නේ කිව්වා කිව්වා මේ හෙට එතකොට ආවේ කිව්වා ඊට විදුලි ගෑන එක්කලා ඇවිල්ලා ඊළඟ දවසත් උදේ පස් දෙනෙකුත් එක්කලා ගියා කිඹුළු පස්කුත් එක්කලා ගියා ගිහිල්ලා එදා ඔන්න ඔක්කොම ටික කාලා එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ ඇවිල්ලා ඔක්කොම ටික කාලා ඇවිල්ලා කිව්වා හරි දැන් හවසට මගුල තියෙන්නේ හවසට එන්න ඕනේ කියලා පිටුඩු ගෑන මෙයාට එක්කලා. ඊට පස්සේ එක්කලාම කිව්වා මේ නරි නයිද නයිද කිව්වා කිඹුල්ලුන්ට කිඹුල්ලුන්ට මොකටද මනමාලිය මේ කියලා කෝකියෙක්ගේ ගියා. නරි නයිද කැලේ ඉන්න කපටියා නම් කැලේ ඉන්න මෝඩයා තමයි කිඹුලා. නරි නයිදලා කිඹුල් හාමිලා රැවටුව කතා කීපයක්ම ජනවහරේ තියෙනවා. ඒ කොමත් එක රටක ගඟක් අද්දර හිටියා කිඹුලෙක්. උගේ යාළුවෙකුත් හිටියා කක්කුට්ටෙක්. මේ ගඟට එනවා නරිනයිද කෙනෙක් වතුර බොන්න. දවසක්ද කිඹුලා හිතුවා කොහොම හරි මේ නරිය අල්ලා ගන්න ඕන කියලා හන්ද. කිඹුලා කක්කුටට කතා කරලා කියනවා කක්කුටුවන් මට නම් හරිය ආසයි නරි මස් කන්න. කොහොමද අපි අර නරියව අල්ලගන්නේ? අපි උපායක් යොදමු. කිඹුලාමි මැරිලා වාගේ නිදාගෙන ඉන්න. මං ඇඟ පුරාම මුරුතමල් ගිහින්නම්. නරිය ආවහම මම කිවුල් හාමි ළඟට එක්ක එන්නම්. ළඟට ආවහම පැනලා අල්ලගන්න. කිඹුලා හා හොඳයි කියලා මැරුණා වගේ නිදාගෙන උන්නා. වෙනද වගේ නරියක් ආව වතුර බොන්න. අනේ බලන්නකෝ නරියාම වෙච්ච දෙයක්. අර අගේට හිටපු කිඹුලාම මැරිලානේ. අර බලන්නකෝ කක්කුතුහාමි කතාවෙන් කතාවෙන් ටිකක් කිඹලා වුණු තැනට ගියා. නමුත් නරිහාමි ටිකක් සැකේතුණා. සැකේතිලා මෙහෙම කිව්වා. මේ කිඹුල මැල්ලා කීවාට තවම හරියට මැල්ලා නෑ වගේ. මොකද මේට ඉස්සරත් මං දැකලා තියෙනවා මැරිච්ච කිඹුල. උන් හරියටම මැල්ලා නම් උන්ගේ බාව නිකම්ම වැනෙනවානේ. මේ කතාව අහපු කිඹුලට හිතුණා ඒකත් ඇත්ත වෙන්න පුළුවන් කියලා. Taman කලින් මැරිලත් නැති හින්දා ඒක නොදැන හිටියා වෙන්නේ නැති. එහෙම හිතලා නරියට පේන්න හොඳට බාව එහාට මෙහාට වැනුවා. ඒක විතර නරිය කියනවා "හරිච්චක මුල්ලන් කවරද බාවනන්නේ?" ඕම කිය කිය නරිය හිනයි නයි කැලේට පැන්නා. නමුත් කිඹුලගේ ආව නම් තාමත් අඩුවක් නැහැ. ඌට ඕනේ කොහොම හරි නරියව අල්ලගන්න. තව දවසක් නරිය වතුර බොන්න ගඟට බැස්සාම යට හැංගිලා ඉඳන් නරියගේ කකුලෙන් අල්ලගත්ත කිඹුලා. නරිය පොඩ්ඩක්වත් කලබල වුණේ නැහැ. එක පාරටම හිනහිලා මෙහෙම කිව්වා. අනේ අනේ මේ වගේ මොඩ කිව්වේ. මගේ කකුල කියලා අල්ලගත්ත කෙටලාලයක්නේ. රැවටිච්චි රැවටිච්චි කෙටලාලේ දැහැගත්ති. රැවටිච්චි රැවටිච්චි කෙටලාලේ දැහැගත්ති. කිඹුලට හිතුණා නරිය මේ තරම් hina වෙන්නේ තමන් ඇත්තටම කෙටලාලයක් දැහැගත්ත නිසා වෙන්නේ නැති කියලා. එහෙම හිතලා නරියේ කකුල අත ඇරියා. නරියා ඉවුරට පැනලා කෑ ගහන්න පටන් ගත්තා. කිඹුලුන් දෑ රැවටුන් දෑ කෙටලාලේ දැහැගෙන් දෑ. කිඹුලුන් දෑ රැවටුන් දෑ කෙටලාලේ දැහැගෙන් දෑ. එදා පටන් ගමේ දරුවෝ කවුරු හරි රැවටුනාම කෑ ගහනවා මෙන්න මෙහෙම. කිඹුලුන් දෑ රැවටුන් දෑ කෙටලාලේ දැහැගෙන් දෑ. කිඹුලුන් දෑ රැවටුන් දෑ කෙටලාලේ දැහැගෙන් දෑ. නරිනයිදී කපටියා වගේම හොඳ කල්පනාකාරයා. පිටිසර ගම්මානයක විල්ලායක් මැදින් ඔයක් ගලා යනවා. විල්ලාය දෙපැත්තේ ඉන්න මිනිස්සු මේ ඔයෙන් නොඑක් විදිහේ ප්‍රයෝජන ගන්නවා. ගොඩමඩ ගොවිතැන් කරනවා. ඔබට කුඩා ගේක වසන ගම්මැසි පුරුෂයෙක් ජීවිකාව කරන්නේ ඔයේ මසුන් මැරීමෙන් දවස තිස්සේම බිලි පිට්ටෙන් මාළු බානවා ඔය හරහා සවිබල නාකඳක් ඒ දණ්ඩ හැටියට දමා පැලලි බැඳ කෙමනාටවා මාළු ඇල්ලීමක් කරනවා දිනපතා <coughs> හැන්දෑවට කෙමනාටවන රාත්‍රී කාලේ ඔය පහලට පීනන මසුන් රැහන් කෙමනට වදිනවා. අලුයම හිරු රැස් නැගෙන නොනැගෙන වේලී ඇවිත් කෙමනේ මාළු පැසකට එකතු කරගෙන ගෙදර ගෙනියනවා. ඔහොම කාලි ගෙවනකොට බක් මහ වැස්සෙන් ඔයත් පිරිලා මාළුති හමින් අහු වෙනවා මිනිහාට සරුසාරයි. එහෙත් ගුණේ අනඩුව එක් අලුයමක ඇවිත් බැලුවහම කවුදෝ කෙමන බිඳලා මාළු කාලා ගිහින් කියන බව දකින්න ලැබුණා. මිනිහට ඉතුරුව තිබුණේ යන්තම් මාළු කනතොල්ලක් පමණයි. දිනපතාම හැන්දෑවට කෙවණ අතවනවන අලුයම් කාලේ ගිහින් බැලුවාම කෙවණ බිඳලා මෙහෙම කෙරීගෙන යනකොට මිනිහා හිතුවා දිය බල්ලට හෝ උගුඩුවට කලවැද්දට මේ තරම් වැඩක් කරන්න බෑ එළිවෙන යාමේ ඉස්සෙල්ලාම ඇවිත් මේක කරන්නේ නරියාම විය හැකි කියලා. හොඳයි. නරියාට වැඩක් දෙන්නම් හිතාගෙන රෑ මැදයම බිරින්දෑ ලවා කිරිබත් වියවා කිරිබත් පිටක් කෙහෙල් පතකට ගත්තා. සවි ඇති පොල්ලකුත් අරගෙන ගිහින් කිරිබත් පිට වමතින්ද පොල්ල දකුණතින්ද අරගෙන කිමන ළඟ ඊදඬ උඩ උඩුපැලිය අතට නරියා එන බලාපොරොත්තුෙන් වැතිර හිටියා. නරියා වෙනදා පුරුද්දට වේලාවට ආවා. එහෙත් එදින දක්නට ලැබුණේ අරුම දර්ශනයක්. වටා පිටාවේ කැරකුණා ටිකක්. එහෙත් දර්ශනය වෙනසක් හැල හොල්මනක් නැහැ. එහෙමමයි. ගමී ගොඩේ අලුයම කොටන බින්දින ශබ්දත් ඇහෙනවා. කරුණු එන හැටි හොඳ නෑ. හිතලා නරිය සලෝකයක් කියනවා අපූර්වේ මරණං දෘශ්‍යේ හස්තේ දණ්ඩක පින්දිකක් ග්‍රාමේ gadu gudan chaiව ශීඝ්‍ර ගමනං භවිෂ්‍යති අපූර්ව මරණයක හැටි බලව් අතක ලොකු පොල්ලක්ක අතක කිරිවත් පිටක්ක ගමේ ගුඩු ගුඩු ශබ්දයක් ඇහෙනවා ඉන හැටි හොඳ නැහැ ඉක්මනින් යන එක හොඳයි කියාගෙන නරියා කැලයට වැදුනා නරියා මරන්නට මසුම් මරන්නාගත් වෑයම නිෂ්ඵල වුණත් කෙමන විදින්නට නරියා තවත් ආවේ නැහැ. නරිනයි දෙගේ නොනක්කාරකම හෙලි කරන තවත් රසවත් කතාව මෙන්න මේක. දවසක්ද ගමරාල කෙනෙක් බැද්ද පාරකින් ගමනක් යනවා. යනකොට කවුදෝ කෙනෙක් දුක් වේදනාවකින් අඬන සද්දයක් ඇහුණා. බලනකොට කිඹුලෙක් මඩේ එරිලා. ගොඩේ ඉන්න බැරුව ඉන්නවා. කිඹුලා ගමරාලට කතා කරලා කියනවා අනේ බුදු මහත්තයෝ මාව බේරගන්න කියන දෙයක් මං කරලා දෙන්නම්. ගමනාද අනුකම්ප හිතිලා කිඹුලා මඩෙන් ගොඩගත්තා. එතකොටම මෙන්න කිඹුලා කියනවා මට දැන් දවස් ගානකින් කෑමක් නැහැ. හොඳට ඕම බඩගිනි. මං දැන් උඹව කනවා. ඒක හරි කතාවක් නේ. මං දැන් උඹව බේරගත්තා. ඒකට කෙලේ ගුණ සලකන්නේ කොහොමද? මාව බේරගත්තුවක ඇත්ත තමයි. නමුත් දැන් මට හොඳටම බඩගිනි. ඒකින්ද මං උඹව කනවා. හා එහෙනම් අපි මෙහෙම කරමු. අපි මේ සිද්ධිය දැකපු තුන්නෙක්ගෙන් අහලා බලමු. මේක සාධාරණද කියලා. ඒ අය මේක සාධාරණයි කියලා කියනවා නම් මාව කන්න. ඒකට කමක් නැහැ. මුලින්ම හමුනේ කුඹුක් ගහක්. නඩුව කිව්වා කුඹුක් ගහට. එතකොට මොකද දන්නද කුඹුක් ගහ කිව්වේ? මේ මිනිස්සු කියන જાතිය කිසිම කෙලෙයි ගුණක් දන්නේ නැති જાතියක්. ගහක් යට හැමන වාඩි වෙලා ඉඳලා යනකොට ගහේ අතුත් කඩා දාලා යන්නේ. ඒ කලගුණ කියන ඒවා මිනිස්සු ළඟ නැහැ. ඒකින්ද මේ ගමරාලව කෑවට කමන්නේ ඊළඟට හමුුනේ එළදෙන. එළදෙනගිනුත් ඇහුවා මොකද කරන්න ඕනේ කියලා. එතකොට එළදෙන කියනවා මේ මිනිස්සු තරම් කෙලෙහි ගුණ නොදන්න જાතියක් මේ කැලේවත් නෑ. මිනිස් හොප්පෙන් කිරි ගන්නවා. ඊට පස්සේ අපේ මරන් කනවා. ඒ හින්දා අතාරින් දෙපා මේ ගමරාලම. දැන් ගමරාලත් හොඳටම බය වෙලා. දෙන්නෙක්ම කිව්වා කිඹුලගේ පැත්තට සාක්කි. ඔන්න එතකොටම හම්බුණා නරියෙක්. නරියගෙන් ඇහුවා මොකද කරන්න කියලා. මට ඔය කියන එක කාරණයක්වත් හරියට තේරෙන්නේ නැහැ. කොහෙද මේ සිද්ධිය වුණා කියන්නේ? මොන මඩ ගොඩේද මේ කිඹුලා හිටියා කියන්නේ? මේ ඔක්කොම දැනගන්නකන් මට තීරණයක් දෙන්න බෑ. ඒ පාර ගමරාලයි, නරියයි, කිඹුලයි. තුන් දෙනාම ආව කිඹුලා කලින් ඉරිලා හිටපු මඩ ගොහරුව තිබුණු තැනට. දැන් ඉතින් කියන්නකෝ වෙච්ච සිද්ධිය මුලින්දලාම කිඹුලා මුල හිටපු විදියටම මඩ ගොඩට පැනලා එරිච්ච හැටි පෙන්නවා. මිනි අහනවා නරියගෙන් ඉතින් නන්නයි දැන් මොකද කරන්න ඕන? නරියා hina වෙලා කියනවා අනේ මොකද ගම මහත්තයෝ දැන්වත් දන්නේ නැද්ද මොකද්ද කරන්න ඕනේ කියලා. ඔන්න ඔය කිඹුලා උතන ඉඳරලා යන ගමනක් යන්න මන් යනවා මගේ වැඩ රාජකාරිවලට. පුංචි අපට නරිනයිද නැතුම බැරි කෙනෙක්. ඔන්න එකමත් එක රටක හිටිය නරියෙක්. ඌ ගොදුරු සොයමින් යනකොට කොහොල්ල ගුලියක් හම්බුණා. මේ කොහොල්ල ගුලිය අරන් හොඳ වැඩක් කරන්නම් කියලා කොහොල්ල බබෙක් හදලා ගහක එල්ලුවා. ඊට පස්සේ ඔතනින් ගියා ආව එකේ ආවට සෙල්ලම් කරන්න එකේ නැහැ. ඉතින් ආව කරපු වැඩේ එයාගේ මූණ අතගාලකුව බපෝ බපෝ මායක සෙල්ලම් කරන්න එනවල් කියලා. බම් කොල්ල බබා මුකුත් කතා කරේ නැහැ. ඒකන්ද ආවගේ අතත් ඇලුණා එයාගේ මූණේ. අනිත් අත ගලවන්න කියලා ආයි කියලා අනිත් අත දැම්මාම එයාගේ ඔක්කොම ඇලුණා. කකුලක් දැම්මම කකුල් දෙකත් ඇලුණා. ඊට පස්සේ මෙයා ගහෙනුත් වැටිලා පෙරලි පෙරලි ඉන්නකොට නරිය ඇවිල්ලා එයාව කාලා දාලා ගියා. මිනිස්සු ආඩම්බරයට කියන කතා නරිවාදන්. නරින්ගෙත් අහංකාරකම් කෙලවරක් නැහැ. වතාවක් සිංහයෙක් ළඟ ආවතේව කරපු නරියෙක් සිංහයෙක් වෙන්න හිතාගෙන මෙන්න මෙහෙම සිංහනාද කළා. කියෝ කියෝ හොක්කිය හොක්කිය හොක්කිය හූ අද තුන්පත් සතා නරිණයි දෙවතා. කතන්දර කීමට එකතු වුණේ එස්.එස්. සේරම්, නාඕමි සුසන්තිකා වික්‍රමසිංහ, නිරෝෂා සුහාසිනී දයස් පරණවිතාන, විරාජ් රාජපක්ෂ, අමිලා සංජීවි පෙරේරා, මధుභාෂිනී සමග සමිත ජීව. අදත් තුන්පත් සතා නිර්මාණයකට ඉදිරිපත් කළේ ජේ.බී. දිසානායක. නිෂ්පාදනය රාජා ධර්මපාල